හරි ඒ වැටහුණා පින්වත් සයනස. තව සයනස තව කාරණයක් තමයි සයනස. දැන් සමහරවල් සයනස දැන් කුසලයක් එහෙම කරාම සයනස මට දැන් අද දවසෙත් තේරුණා සයනස ඊයේ එහෙම දසසිල් ගත්තා. ඒතර සයනස ඒ අර ඒ පින කාට හරි අනුමෝදන් කරන්න කවුරු හරි කෙනෙක්ව ඒ ගැන දැනුවත් කරන්න එහෙම මේ ඒ කුසලය පෝස්ට් කරන්න සයනස WhatsApp මගේ යාළුවෝ එහෙම ඇති කරගෙන ඉන්නවා ඒකත් සයනස එක්තරා ආකාරයේ කාමයක් නේද සයනස? මෙහෙමයි දැන් ඒක කුසලාද්යාසය වෙන්නත් පුළුවන්. සක්කාය දිට්ඨිය මුල් කරගත්තු කාම තෘෂ්ණාවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම සිල් ගත්තා. මම මෙහෙම කෙනෙක්. මම අද හොඳ වැඩක් කළා. එහෙම අනිත් අය ඉදිරියේ ප්‍රකට කරන්න කැමති බව. එතකොට එතෙන්දී හොඳට Tamanගේ මනස සමග සංවාද කර කර ප්‍රශ්න කර කර බලන්නට ඕන. මෙතන තියෙන්නේ අනිත් අයට අනුමෝදන් කිරීමද එහෙම නැත්නම් අනිත් අය හමුවේ මම මෙහෙම දෙයක් කළා කියලා ප්‍රකට කිරීමද මෙහි අවශ්‍යතාවය. ඉතින් ඒ වගේ තැන් හරිය අමාරුයි තේරුම් ගන්න. ඒවා තමයි කුසලාධ්‍යාසය වෙන්නත් පුළුවන් වංචක ධර්ම වෙන්නත් පුළුවන්. ඉතින් දිගු කලක් ඒ පැත්ත මේ පැත්ත පෙරලා පෙරලා හිතලා බලන්න. දැන් අනිත් අයට ඒක දැම්මහම ඒගොල්ලෝ සාදු සාදු කියනකොට අපට සතුටක් ඇති. ඒකට දොස් කියලා දානකොට අපට දුකක් ඇති වෙනවා. ඇයි අපි ඒගොල්ලන්ගේ ප්‍රසාදයේ අපේක්ෂාවෙන් තමයි දාලා තියෙන්නේ. ඉතින් එක්කෙනෙක් හරි මේක අනුමෝදන් වුණානේ ඇති 100ක් බැන්නා වුණත් කියලා අපට මධ්‍යස්ත වෙන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. අර එක්කෙනෙක් දෙන්නෙක් ඒකට මොනවා හරි නිකන් අවකැපෙන වචනයක් කියනකොට අපට දුක හිතෙන්නේ තරහ එන්නේ මොකක් නිසාද? අපි සියලු දෙනාගේ ප්‍රසාදය අපේක්ෂාවෙන් තමයි ඒක යොමු කරලා තින්නේ. අන්න එහෙම මේ පැත්ත මේ පැත්ත පෙරලා පෙරලා බලන්න ඕන ඇත්තටම මොකද්ද තියෙන එතන මනෝභාවය කියන්නේ. වැටුණා සයනස සයනස දැන් අපි තුමු සයනස දැන් ඇඳුම් කඩේක සයනස දැන් ඇඳුම් තියනකොට සයනස අර අන්දලා වගේ ඒතර සයනස දැන් මගේ හිතට සයනස එනවා ඒ ඇඳුම ගිහිල්ලා ගන්න ඒක ඇඳම හොඳයි එහෙම හැඟීමක් එනවා සායනංශ මම සායනංශ දන්නා ඒක කාමයේ කියලා. ඒතර සායනංශ ඒ අවස්ථාව සායනංශ දැන් ඒක විදර්ශනා කරනවා සායනංශ දැන් අර මේක මේ වර්ණ සටහනක් නේ මේ මේ මගේ මට ඇති වෙච්ච සිතුවිල්ලක් නේ. ඒ ආකාරයෙන් සායනංශ විදර්ශනා කරන්න ඒ ආකාරයටත් විදර්ශනා කරාට ගමන ඊට වඩා වටිනවා. දැන් ඒ මුල ටිකත් අවශ්‍යයි මේ වර්ණ සටහනක් මෙහෙම ඇසට යොමු වුණා. දැන් එතකොට කාමය කියන්නේ සංකප්ප රාගයක් කියන එක දැන් ඔබතුමිය තේරුම් අරන් තියෙනවනේ. එහෙමනම් මේ මගේ මනසේ එහෙම සංකල්පයකට මම වහල් වෙන්නේ ඇයිද? දැන් මේක ලෝකේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මගේ මනසේ සංකල්පීය ප්‍රශ්නයක්. ඉතින් එහෙම එකකට මම වහල් වෙන්න ඕනද? මගේ මේ මනස යෝජනා කරන යෝජනා කරන දේවල් මම කරන්න ඕනද? කියලා ටිකක් මේ මනස යෝජනා කරන දේට වහල් නොවි මනස සමතුලිත කරගන්න. කරගෙන ඊට පස්සේ හොයන්න ඕන ඇත්තටම මට ඒක ගැන එහෙම ලොකු කැමැත්තක් ඇති වුණේ මොකක් නිසාද? ඒක අවශ්‍යතාවයක්ද? ඒක හැඟීමකට වහල් අවශ්‍යතාවයක් මත Tamante කැමැත්ත ඇති වුණා නම් ඒක මිලදී ගත්තට කමක් නැහැ. මට මේ මඟුල් ගෙදරට අඳින්න මේක අවශ්‍යයි. මේ මල ගෙදරට අඳින්න අවශ්‍යයි. මේ මේ විදිහට එහෙම නැත්නම් අහවලාට මේක පරිත්‍යාග කරන්න අවශ්‍යයි. මේ විදිහේ අවශ්‍යතාවයක් මත නම් Tamanට ඇඳුම් අඩුපාඩු නිසා නම් තියෙනේවා අඳින්න බැරි නිසා නම් තමන් එකක් කැමති විදිහ එකක් තෝරලා ගැනීම වරදක් නෙවෙයි. හැබැයි මේක අවශ්‍යතාවය මතද එහෙම නැත්නම් අර දකින දකින එක ගන්න ඕන කියලා හැඟීම් වශයෙන්. ඒ දෙක වෙන් කර ගන්න අවශ්‍යතාවයක් නම් ඒකට ඉඩ දීම වරදක් නෙමේ. හැඟීමට වහල් වීම නම් එතන ටිකක් පරිස්සම් වෙන්න ඕන තරම්.